70 වන නිදහස් දිනය තව දින කිහිපයයි. හරියටම ලබන සඳා 70 වන නිදහස් දිනය සමරීමට නියමිතයි. මේ මොහොත වන විටත් නිදහස් දිනය සමරීම උදෙසා රටක් විදිහට අපි සූදානම් වෙනවා. ශ්‍රී ලාංකිකින් සියලු දෙනාම ಜಾති ભેදය පසෙක කළාද එසේ සූදානම් වෙන්නේ. ඒ පිළිබඳ කෙසේ ප්‍රශ්න තිබුණත් අපි හැමෝම සූදානම්ින් ඉන්නේ 71 වන නිදහස් දිනේ සැමරීම උදෙසා. නිදහස් දිනේදී අපි නිතර කතා කරන්නේ අපේ නිදහස් සටනේ විරුවන් පිළිබඳව. නිදහස් සටනට දිවිදුන්, පනදුන්, ජවේදුන් විරුවන් පිළිබඳව. 1815 දී ලංකාවේ කඳ උඩරට ගිවිසුමින් ඉතා උපක්‍රමශීලීව දැහැගත්තු ලංකාවේ බලය බ්‍රිතාන්‍ය කිරීට කිරීට යටතටපත් වෙනවා. ඔවුන් ඉතාමත් උපක්‍රමශීලීව දේශීය සිංහල නායකින් රදලය පාර්ශවය කැමති කරවා ගන්නවා උඩට ගිවිසුමට. එය පහසු කාරණක් නොවුනත් ඕනේ ඉටු කර ගන්නවා කෙසේ හෝ. බොහෝ වෙලාවට බොරු පොරොන්දු ලබා දීමෙන් පසුව එවකට උන් රාජු පළවා හැරීම සඳහා රදලය පුරවැසියන්ගේ අනුග්‍රහය සහිතව බ්‍රිතාන්‍යයන් විසින් ඒ Tamanට අවශ්‍ය දෑ ඉටු කර ගැනීම සඳහා මහත් වෙහෙසක් ගෙනා ජීවිත පරිත්‍යාගයෙන් මහා ධනයක් පරිත්‍යාග කරමින් ඔවුන් ලංකාව යටත් කරගන්නවා සම්පූර්ණයෙන්ම යටත් කරගන්නවා. අපි බොහෝ වෙලාවට කතා කරන්නේ මේ යටත් කර ගැනීම පිළිබඳව ඉන් පසු ඇති වූ ප්‍රධාන සිද්ධාමයන් පිළිබඳව 1948 නිදහස ලබා ගැනීම පිළිබඳව 1948 1948 නිදහස ලබා ගැනීමෙන් පසුව ඇති වුණු තත්ත්වයන් පිළිබඳව ඇත්තම 48 නිදහස අපිට ලැබුණාද 1972 වෙනතුරු අපි බ්‍රිතාන්‍ය ක්‍රීඩකයට ක්‍රීඩිතයට තවදුරටත් යටත්ව සිටිය ඩොමිනියන් තත්වය ලැබෙන තෙක් 72කින් පස්සේ තමයි සම්පූර්ණ නිදහස ලැබුණේ අපි විශ්වාස කරන්නේ. මේ බොහෝ කතා තිබෙනවා. ප්‍රකට කතා, අප්‍රකට කතා. ප්‍රකට කතා හෝ අප්‍රකට කතා පිළිබඳව මේ දිනවල වැඩියෙන් අපි කතා කරනවා. බොහෝ මාධ්‍ය, ජන සමාජයේ වැඩියෙන් කතා වෙන්නේ නිදහස් දිනය පිළිබඳව. අද මේ හෝරාව වෙනද අපි ස්වදේශී රටා වැඩසටහනෙන් සංගීතය, ගීතය, කලාව, ගායනය, වාදනය මේ ආදී දෑ පිළිබඳව අපි කතා කරන්නේ. ඒ හෝරාව වෙන් කරන්නේ. අද ගීතමය හෝරාවක් අපි වෙන් කරනවා. හැබැයි ගීතමය හෝරාවට අදාළ වූ කතාවක් තිබෙනවා. ඒ කතාව තමයි නිදහසේ කතාව. නිදහස් සරණට පණ දුන්නු, දිවි දුන්නු විරුවන් පිළිබඳව කතාව. ඒ වගේම නිදහස ලබා දීමේ මුවාවෙන් තවමත් අප මාතෘ භූමිය හමු වී ඇති ඒ අනතුරු පිළිබඳව කතාව. ආර්ථික නිදහසක් අපිට ලබා ගන්න බැරි වෙලා තිබෙනවා. දේශපාලනික නිදහසක් ලබා ගන්න බැරි වෙලා තිබෙනවා. නිදහස් අධ්‍යාපනයක් වට නොමිලේ අධ්‍යාපනයක් ලැබමින් අධ්‍යාපනය නිදහස් කරගන්න සිද්ධ වෙලා තිබෙනවා. බොහෝ දෑ නිදහස කියන මුවාවෙන් ආවට ඇත්තටම අපි නිදහස් වෛරී ජාතියක්ද. ලෝක තත්ත්වයන් හමුවේ මේ ලෝක ආර්ථික ක්‍රම හමුවේ තවදුරටත් නිදහස්කමක් නම් අපිට නැහැ. අපි ආර්ථිකය නිදහස් කරගන්නවා ආර්ථිකය නිදහස් කරනවා. අනිකුත් ආර්ථිකයන්ට මෙරටට පැමිණෙන්නට 77 දී ඉන්පස්සේ අපි අපේ නිදහස නැති කරගන්නවා ආර්ථික නිදහස. මේ අදි බොහෝ දේ අපිට කතා කරන්නට හැකියි. නමුත් අපි අද කතා කරන්නට වඩා වෙනස් දෙයක් පිළිබඳව මේ ගීතමය හෝරාව නිදහස වෙනුවෙන් මුලින්ම තෝරගත්තේ මේ ගීතය සුනිල් සරත් පෙරේරා සූරින් රචනා කළ ගීතයක්. රන්වල බලකාය සහ රන්වල ඇතුළු පිරිසයි ගීතය ගායනා කරන්නේ තම නිර්මාණය කළේ ආත්මලියනගේ සහන් වන්වල ඇතුළු පිරිස ගයන මුල්ම ගැයුම අපේ නිදහසේ කතන්දරේද මේ කියන්නේ. ඇවිත් පෘතුගිසි ලන්දෙසින් සමග ඉංග්‍රීසි සිංහලේ බලේ අල්ලන්නට සටන් කළේ محمد ජාතක නිදහස් සටනට දෙවිදුන් පනදුන් විරුවන් අපි ප්‍රමුඛ පෙළේ නම් තමයි හඳුනන්නේ. විරපුරන් අප්පු ගොංගඩ බණ්ඩා එතකොට ඌව වෙල්ලස්සට දෙවිදුන් පනදුන් නායකත්ව දුන් මහ විරුවන් පිළිබඳව ඒත් එක්කම හැබැයි ලංකාවේ මේ නිදහස් සටන් ඉතිහාසයේදී ඉතා විශාල ජාතිකත්වයෙන් ඔද වැඩුණු ශ්‍රී ලාංකිකින් පිරිසක් සිංහලෙන් පිරිසක් දිවි දුන්නා. ඔවුන් ලක්ෂ ගණනක් විය හැකි. සංඛ්‍යා ලේඛන මෙන්න මේ ප්‍රමාණය නොවුනාට ඉතා විශාල පිරිසක්. ඔවුන්ගේ තමන් තමන්ගේ ලේ දහදිය තමන්ගේ සියලු සැප සම්පත් තමන්ගේ පවුල් තමන් සතු සියලු දෑ ඔවුන් නිදහස් අරගල වෙනුවෙන් නිදහස් සරණ වෙනුවෙන් ලබා දුන්නා පරිත්‍යාග කළා කැප කළා දානය කළා මේ මාතෘ භූමිය වෙනුවෙන්. ඇත්තම ලංකාවේ ඔවුන් පිළිබඳව විසි අගයීමක් කරනවාද? මොකද අද අපිට මෙහෙම නිදහසේ ඉන්නට ලැබෙන වාතාවරණෙ තෙක් කල කැපවීම සම්භාරය ඉතා විශාලයි. 1815 උඩරට ගිවිසුමෙන් පසු අවස්ථා ගණනාවකදී බ්‍රිතාන්‍යයට එරෙහිව බ්‍රිතන් කිරීටයට එරෙහිව සිංහලෙන් යුද වැදුනා විවිධ තැන්වලදී. කඳ උඩරටදී මෙන්ම අනිකුත් පළාත්වලදීත්. එහිදී කැපිපෙන චරිතයක් තමයි වීරපුරන් අප්පු කියන්නේ. ඔහු පහතරට මොරටුව වගේ ප්‍රදේශයකින් තමයි සංක්‍රමණය වන්නේ. ඔහුගේ ශක්තිය සහිතව ප්‍රඥාව සහිතව බලමුළු ගන්වමින් කඳ උඩරට පහර දෙන්නට ඔහු කටයුතු කරන්නේ. ඔහු ඇත්තටම ලංකා ඉතිහාසයේ අමිල නාමයක් ඒ වගේම සදා ගෞරවනීය නාමයක් විදිහට ඉතිහාසගත වෙනවා. 1848 අගෝස්තු 18 වෙනිදා තමයි. අගෝස්තු 8 වෙනිදා බෝගම්බර පිටියේදී ඔහු ඔබ ඝාතනය කරනවා හිසකසා ඝාතනය කරනවා. ඉතින් එතෙක් ඔහු ලැබූ ජයග්‍රහණයන් ඔහු ලංකාවේ නිදහස් සටන් ඉතිහාසයට ලබා දුන්නු උත්තේජය මෙලකල නොහැකි. අදටත් වීර පුරන්නපු නාමය අපි මතක් කරන්නේ සැබෑ ශ්‍රී ලාංකිකයන් විදිහට එව නැත්නම් මහා ධනස්කන්ධයක් සහිත මහා යුද්ධ බලයක් සහිත වූ බ්‍රිතාන්‍යයන්ට දැනෙන පාඩම් උගන්වූ දැනෙන සුද්දන්ට දැනෙන පාඩමක් සහ තර්ජනයක් වුණු ශ්‍රී ලාංකිකෙක් විදිහට ශ්‍රී ලාංකික නායකයෙක් විදිහට. ඉතින් ඔහු පිළිබඳව නිර්මාණ වුණු චිත්‍රපටයක් නිර්මාණ වුණා. මම කියන්නේ අර ඇතැම් වෙලාවට එහෙම නායකයින් පිළිබඳ එහෙම විරුවන් පිළිබඳ අපේ රටේ කතා කරලා තිනවා හරි අඩුයි. නමුත් ආචාර්ය ලෙස්ජම්ස් පීරිස් මහත්මයා අධ්‍යක්ෂණය කළ වීර පුරාණපු චිත්‍රපටයේ 1978 නිර්මාණය වුණු මේ චිත්‍රපටය ගීත ගණනාවක් ඇතුළත් වුණා. මේ චිත්‍රාංගන මම ඔබට ඉදිරිපත් කරන්නේ ඒ ඇසුරෙන් නිර්මිත වීරපුරාණ අපු කවි සුන ඉදිරිසිංහන් ගායන ගැයුම මේ ගැයුම හිත ඇත්තරම ඒ උත්තේජය යුදකාමීත්වය රණකාමීත්වය තිබෙනවාදයි අපට හිතනවා. Thank you. කතා ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිංහල හාලේ ඉංග්‍රීසි හරකා උඩ රට ඉඩමෙන් පන්නන්නට සැරසෙව්ලාලේ ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලු කුක්කට මොන බදුර අනේ තනී තිබෙන කිරිටිකටාත් වන්දක් ගෙවන්ද වේරිද නුදුරු දිනේ අනේ මගේ ළමයිනේ අඳන විට මොනවද නුඹලට මම දෙන්නේ බලේ සිටින දෙවියෝ අද ඇත්නම් සුන්දර හතරට පලනවානේ ඇල මහේ සිට නිදහස ඉල්ලන පිපිවැනි ගිය මල් පිපුණා අඩුවක කොකුවක ඉන්නට කල් නැත කන්දේ යුදගිනි දැල් නැගුණා සම්පායන්ගේ ජාතික ආලෙන් කොටු කොටනා කඩු මුව තියලා අප්පන්නේ කවදද පර සුන්දන් සිංහල පොළොවේ කැටි ගහලා කන්දේ ගෙදර දුක්පත් නෑ දැයින් පෙරමුණකට රැස්වන සද්දේ කකුළු ලෙසට සුන්දන් කෙලියාවේ පිටකට උතුරන තුරු හොද්දේ සිංහල දරුවන් උඩ විසි කරලා අමුණයි බයිනෙත් තුවේ ඉබ්බේ පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක් මාර දෙනග මැද යම යුද්ධේ ගෙල් කුරුල්ලන් වාගේ රුපුහින් අට ඉස්සෙක් විසිදී වැටුණා රණබිම මරණය වියුරුය කියලා පුරන් අප්පු සතනට වැදුනා Thank you. පුරාණප්පු 1848 දී මාතලේ සටන ජයග්‍රහණය කරනවා. හැබැයි මාතලේ සටනෙන් පසුව ඔහුට පරාජයන්පත් වෙනවා විශේෂයෙන්ම ඊට උපක්‍රමශීලීව බ්‍රිතාන්‍යයන් විසින් තම බලය සහ තමන්ගේ යුද්ධමය හැකියාව සහ තමන්ගේ තම සතු ධනය ධනයක් තිබ්බ උට මොකද මහා බ්‍රිතාන්‍ය කියන අධිරාජ්‍යයක් අධිරාජ්‍ය සතු බලයක් තිබ්බා ඒ බලය තාම සූක්ෂම විදිහට යොදාගත්තා ඒ වගේම අර මේ මේ ගීතෙනුත් කිව්වේ කලු සුද්දන් තමයි අතරම නිදහස් සටනේදීත් නිදහස දිනා ගැනීමේදීත් හැම වෙලාවෙම තමන්ට නැත්නම් රටට තිබුණු අහිතකරම් පැත්ත දේශීය මිනිසුන් එහෙම නැත්නම් මේ මාතෘ භූමියෙන් පිරිස් ඒ පාවා දීමට එහෙම නැත්නම් මුදල්මය බලය සඳහා සහ තනතුරු ලෝභයෙන් පෙරුණ සුද්දත් එක්ක බ්‍රිතාන්‍යන් එක්ක ඔවුන් කඳවුරු බැඳගත්තා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි පරාජයට පත්වන්නේ. ලංකා ඉතිහාසයේත් මහා සංඝරත්නය හැම වෙලාවෙම නිදහස් සත්නේදී නිදහස් අරගලයේදී පෙරමුණෙමි වුණා. එදා වගේම අදත්. අද වගේ මේදත්. කුඩාපොළ හාමුදුරුවෝ කියන්නේත් මේ නිදහස වෙනුවෙන් තමන්ගේ දිවිදුන් වූ නිදහස වෙනුවෙන් තමන්ගේ මතවාදය, තමන්ගේ හඬ, තමන්ගේ තේජස, තමන්ගේ කහසිවුරේ බලය පෙන්වූ දේශික ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ කවුද? මේ ගීය රචනා කරන්නේ ප්‍රසන්න දිසානායක දශරුවන් දිසානායක තම නිර්මාණය කරන්නේ අමරසිරි පීරිස්ගේ ගැයුම මේ ගීතයේ තිබෙනවා ඒ උන්වහන්සේ කවුද කියන දෑ තබාමරුවා යටත් විජිතය ගුරුවා මහහනින් පෙර වූ මහා සිංහලයා සිංහනාගෙන් දනන් එක්කල ජාතියේ විරුවා අහංකාර මිනිසා ඩොරින්සන් ඔබ නොවේ නිරිදා හමත යට නෑ ගණගණින් සුද්දා ගණගණින් සුද්දා දිහඬට නැසී ගියා අඳුරු සෙවණලි අහස මතුවී දෙලන කම්පා වී ගියා දෙලන කම්පා වී ගියා දෙලන කම්පා වී ගියා දෙලන කම්පා වී ගියා දෙලන කම්පා වී ගියා 1918 1918 ඊට පස්සේ 1948 ඉතා වැදගත් වර්ෂන්සක් කාල වකවානුවන් ලංකාවේ නිදහස් සරගලයට මම පෙර කියාකාරයෙන් විරපුරන්නප්පු ඇතුළු ඔහුගේ පෙරමුණ ජයග්‍රහණයෙන් ඉදිරියට ඇද්දී ඒ පරාජය කිරීමට බ්‍රිතාන්‍යයට හැකියාව ලැබුණා. 1715 වැත්තරම 1715 තමයි 1718 තමයි ලංකාවේ ඉතිහාසයේ තවත් තීරණාත්මක මතකයන් අපගේ නිදහස් අරගලයට එකතු වන්නේ. ඒ තමයි ඌව වෙල්ලස්ස සටන. ඌව වෙලස කැරල්ල කියලා කාලයක් මේ හඳුන්වනවා. ඊට පස්සේ නිවැරදි කරා ඌව වෙලස කැරල්ල නෙවෙයි වෙලසල අරගල යන්න. කැරල්ල වන්නේ සුද්දන්ට අනුව නමුත් අපේ රටට වැදගත් වෙන්නේ අපට වැදගත් වෙන්නේ නිදහස් අරගලයක් විදිහට. ඒ තමයි වඩාත්ම යුදාශ්වාද ජනක මතකයේ බවට පත්වන්නේ. යුද්ධයක නාශ්වාදයක් නෙමෙයි නමුත් යුද්ධයෙන් උපදින්නා වූ ඒ දේශජ හැඟීම් ආශ්වාදයක් එකතු කරනවා. එය නොරහසක්. ඉතින් මේට බලපාපු හේතු කාරණා ගණනාවක් තිබෙනවා. ඒ හේතු එකිනෙක කතා කිරීමට අපිට වෙලාව නොවුනත් 2015 දී ඉටු නොවුණු බලාපොරොත්තු වලින් කම්පාවටපත් වුණු උඩරට රදල කණ්ඩායම් සහ එතෙක් රාජපාක්ෂිකව ඉඳලා පස්සේ බ්‍රිතාන්‍යයන් පාක්ෂිකව වුණු මිනිසුන් නැලිත් සතාවක් අනිත් පැත්තට හැරවූ අවස්ථාව තමයි 2018 දී උදා වෙන්නේ. ඌව වෙල්ලස්ස කියන්නේ ඌව වෙල්ලස්ස පිළිබඳව කියන්නට අවශ්‍ය ඌව වෙල්ලස්ස කියන්නේ ඊටමත්ම ශාස්ත්‍රීය භූමි ප්‍රදේශයක් විදිහට තමයි ඉතිහාසය හඳුන්වන්නේ. වර්තමාන ඌව පළාත කියලා අපි කියන්නේ රුහුණු රටට අයත් වූ ප්‍රදේශයක් විදිහට හඳුන්වන්නේ. ඌව පළාතේ එනත ඌව වෙල්ලස්ස කලාපය වර්ග සතපුම් 3271ක් පමණ උනායි කියලා තමයි හැඳින්වෙන්නේ. කිරින්දිඔය, මැණික්ගඟ, ඒ වගේම කුමුක්කන්නොය, විල්ලොය, හැඩොය, ගල්ලොය යන ප්‍රධාන ගංගා පදනම් කරගත් වූ ජලවහන සහිත සාතාමත්ම සරුසාර බිමක් විදිහට තමයි ඌව වෙල්ලස්ස ප්‍රදේශය හඳුන්වන්නේ. වෙල්ලක්ෂයක් තිබුණු බවට ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඒ වගේම මේ ඉතාමත්ම සරුසාර වූ භූමි කලාපයක් බවට පත් වුණා. ඒ වගේම එවකට ඌව වෙල්ලස්ස කියන්නේ අතරම රත්නශ්‍රී විජේසිංහයන් මහත්තයා කියන බිම්බ රක්ෂණක බිම බර වෙන්න සෙනඟ හිටපු ප්‍රදේශයක් විදිහට තමයි ඔහු යෙදුමක් ගෙනෙන්නේ බිම්බරක් සෙනඟ යවසුණු චන්ද සූර්යයා ඉපදුණු ස්වර්ණ භූමියක් විදිහට ඔහු හඳුන්වනවා මේ භූමිය කෙසේකට 1815 මාර්තු 2 වෙනිදා ඉඳලා ඉංග්‍රීසින්ට ලංකාවේ බලය අත්තුණු අත්තුණු දවසේ ඉඳලා ඇත්තටම ඔවුන්ගේ කටයුතු දුරුදාන්ත පාලනයන්ට ඒවා ඉවසා දරා ගන්නට හැකියාව ලැබුණේ නැහැ විශේෂයෙන්ම එවකට රටේ ප්‍රභූ පිරිසක්ව සිටි රදල පාර්ශවයට ආඩුතරමේ සොල්දාදුවෙක්වත් සුද්දන්ගේ සොල්දාදුවෙක්වත් උන්ට ගරු නොකරන තත්වයටපත් වුණා. ඉතා ගරු සරු ඇතුලේ ජීවත් වුණු පිරිසක්. ඉතින් මේ බරපතල විදිහට උන් කම්පාවටපත් වුණා. විශේෂයෙන්ම මේ ජෝන් ඩොයිල්ගේ පාලන තන්ත්‍රය යටතේ තා සූක්ෂම විදිහට ඔහු කොහොමද බලයක්පත් කරගන්නේ සම්පූර්ණ බලයක්පත් කරගන්නේ කියන කාරණයදී එදසරද 15න් පස්සේ වර්ධනය වුණා වූ වෙලස් සහ යාශ්‍රිත ප්‍රධාන කරගෙන කේන්ද්‍ර කරගෙන ඒවකට ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව අරගලය විවිධ සටන් පහර දීම වගේ දේවල් සහ වුන් සංධානගත වුණා වුන් සංවිධානගත වුණා කෙසේ වෙතත් දැන් ඇහැලපුල නෙළමෙට රජකම දෙන බවට තමයි පොරොන්දු පිට තමයි ඔහු ඔහුවත් අවසානයේදී සහ ඔවුන් අතුරු කණ්ඩායම කැඳවා ගත්තේ සහ කැමැති කරවා ගත්තේ උඩට ගිවිසුමට නමුත් ඒ උසේ කෙසේ වුණේ නැහැ. මේ අතර මේ හජ්ජි මරිකා හජ්ජි මරිකා කියන මුස්ලිම් ජාතිකයා ඌ වෙල්ලස්සේ මඩිහෙලේකම් සහ මොහන්දලම් විදිහට පත් කරනවනේ. ඒ තමයි තීර්ණාත්මකම තීන්දුවක් බවට පත්වන්නේ බ්‍රිතාන්‍යයන්ගේ පාර්ශවෙන් මුල්ම අරගලයේ ආරම්භ කිරීම සඳහා නැත්නම් කැරල්ල ව්‍යාප්ත වීම සහ කැරල්ලට එරෙහිව බලය පැතරවීම සඳහා හජි මරික්කාර් හු ඔහුට තිබ්බා ගැල් විශාල ප්‍රමාණයක් ඔහු බදු එකතු කරා සහ බ්‍රිතාන්‍යයන්ට එරෙහිව චරපුරුෂ සේවය දෙව්වා මිනිසු මේ විදිහ කොන්ත්‍රාත්කරුවෙක් විදිහට ඔහු හඳුන්වන්නට පුළුවන් කෙසේ වෙතත් ඔහුට වඩාත් රාජ්‍ය පාක්ෂික විදිහටම ඔහු හැඳුන්වුවේ ඉතින් ඔහුගේ රාජ්‍ය පාක්ෂික භාවය සහ ඔහුට අලුතෙන් හම්බුණු තනතුරට එරෙහිව ඌවේ දිසාවේ මේ අනනුතකා කටයුතු කිරීමට කටයුතු කරා විසින්ම ජාතිකත්වයෙන් පිරි ශ්‍රී ලාංකිකයින් වගේ සිංහලෙන් ඒ අනුව මේ ප්‍රහාරයක් කළා වුණා ඒ ප්‍රහාරයේදී ඔහු මරමුවටපත් වුණා අතරම ඉතින් මේ මඩපැවැත්ම සඳහා ඌවේ වර්ධනය වූ කැරළ මඩපැවැත්ම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් අලුතෙන් නිලධාරියෙක් පත් කරලා යවනවා. ඒ තමයි කැප්පෙරිකොළ දිසාවේ. ඌව වෙල්ලසට ඔහු යවනවා මේ කැරළ මැඩ පැවැත්වීම සඳහා. එහිදී සිදුවන්නේ කුමක්ද? බ්‍රිතාන්‍යයන් නොසිතූ පරිදි කැප්පෙරිකොළ දිසාවේ Tamanගේ තීරණය වෙනස් කරන එතෙක් එතෙක් බ්‍රිතාන්‍යයන්ට පාක්ෂිකව සිටි ඔහු යලිත් රටාවක් සත්‍ය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා ඒ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා පුද්ගලින්ට හැකියාව ලැබෙන විශේෂයෙන්ම මේ බූටාබේ රටේරාල වෙන පුද්ගලයෝ පෙරමුණ අරගෙන කැප්පෙට කුල දිශාවට ඇත්ත తත්වය මොකක්ද අපි කොයි පාර්ශවයේද හිටගත යුත්තේ යන්න පිළිබඳව පෙන්වා දී තිබෙනවා. මේ කියන්නේ අන්නේ ගීතය මේ ගීතයෙන් කියවෙන්නේ ඒ කතාව. කැප්පෙට කුල දිශාවේ Tamanගේ පාර්ශවය වෙනස් කළා හරිතන හිටගත්තු විදිහ. Thank you. මෙතෙක් ආමග වැරදි දැවුදන් පසක් වී ඇති නිසාමහත් පැරි ආපසු මගේ දේශ මගේ මිනිසුන් වැළඳ ගන්නෙමි ඉංගිරිසි කඳ වරෙන් ගෙන සියලු අවි ආපසු යවන්නෙමි යව් මහ ඒ ජන්තයාටම මගේ වැසියන් සමග එන බව මගේ වැසියන් සමග එන බව අදිසාරේ ලෙසින් කූවේ රාජසේවය පිනිස සිටියෙමි අදින් පසු මව් විවේ නිදහස පතා ජීවිතයම පුදන්නෙමි රුදුරු අදිරත් දෙපා මුල වැඳ වැටෙන හිවටෙකු නොවි කිසිදා රසට වින කල සතුරු කැල පිටුවහල් කෙරුමට යුද වදින්න කෙසේ වෙතත් 1817 දී කැපිටිපොළ විරුවෙක් බවට පත් වෙන ඔහු විරුවෙක් විදිහට යලිත් සතාවක් මෙරට මිනිසුන් පිළිගන්නට පටන් ගත්තා. ඔහු තමන්ගේ ආයුධ සමග ඔහු ඌව වෙලස්සට ගියේ තෙක් බ්‍රිතාන්‍යයට අනුව කැරල්ල මැඩ පැවැත්වීම සඳහා දේශීය මෙරට ජනතාවට අනුව අරගලයට පහර දීම සඳහා. නමුත් ඔහු අර කලින් කිව්වා වගේ බූටාවේ රටේරාල වැනි පුද්ගලින්ගේ කරුණු පැහැදිලි කර දීම මත ඔහු යලිත් වතාවක් නායකත්ව ලබා දෙන ඌ වෙල්ලස් සටනට. ඒ අනුව ඔහු ගෙනාපු අවිආයුධ සියල්ලමත් ආපහු ඌ තියාගන්නේ නැහැ ඌ ඒවත් එක්ක. ඔහුත් එක්ක ආපු හමුදා සමාජිකුනුත් එක්ක යලිත තවක් හරවා යවුවා. මේකෙන් දැඩි ලෙස කම්පාවටපත් වුණා හෙන්රි බවුන් ආණ්ඩුකාරවරයා. බවුන්රිග් කම්පාවට පත් වෙලා මොකද්ද කරන්න යන්න පිළිබඳව ඊළඟට ඔහු කල්පනා කළා. කෙසේ වෙතත් මේ අතරතුර උඩරට තවදුරටත් අර්බුද වර්ධනය වුණා. ඇහැලපොළ මොල්ලිගොඩ අතර දැඩි අර්බුදකාරී තත්ත්වයක් මත වුණා. එය මේ ආශීර්වාද දේවල් අතරතුර දුරේසාමි කියන පුද්ගලයන් කඳුරට රජු වශයෙන් ප්‍රකාශයට පත් කරා. මේ විදිහේ අර්බුද ගණනාවක් මැද තමයි උඩරට පාලනය කරගෙන යන්නට සුද්දන් කටයුතු කළේ. ඒතික මොල්ලිගොඩ සහ එක්මැලිගොඩ දේශාවේ පමණක් බ්‍රිතාන්‍යයට පක්ෂව ක්‍රියා කළා විශේෂයෙන්ම එක්මැලිගොඩ සහ මොල්ලිගොඩ කියන නාමයන් දෙකම ඉතිහාසයට එක්වන්නේත් බ්‍රිතාන්‍යයන්ට දැඩි ලෙස පක්ෂග්‍රාහීව කටයුතු කළ දෙදෙනෙක් විදිහට ඉතින් මොල්ලිගොඩගේ ආධිපත්‍ය පැවති ප්‍රදේශන පහළ සබරගමුවත් ඒ වගේම එක්නලිගොඩත් එක්නලිගොඩ දිසාවෙත් ඒ විදිහටම බ්‍රිතාන්‍යයන් වෙනුවෙන් කටයුතු කළ පුද්ගලයා බවට පත් වුණා. මේ කෙසේ වෙතත් මේ විදිහට අරගල මැද දසරස 18 පෙබරවාරි 21 වෙනිදා යලිත ආඥාවක් නිකුත් කරා බවුන්රික් උඩරටට අයත් සියලුම ප්‍රදේශ යුද නීතියට යටත් වන ලෙසට. ඉන්පසු තමයි වැඩි කල යනකට කලින් 2018 මිල්ලෑවේ මාර්තු 2 වෙනිදා ඇහැලේපොළ කනිෂ්ඨ මිල්ලෑව සහ ජ්‍යෙෂ්ඨ මිල්ලෑව ඇතුළු රාජලෙන් කිහිප දෙනෙක් අත්අඩංගුවටපත් වෙන්නේ. ඒ බරපතල ප්‍රශ්නයක් බරපතල ප්‍රහාරයක් වෙනවා වෙල්ලස්සේ සටනට. නමුත් ඒනුත් සැලෙන්නේ නැහැ වෙල්ලස්සේ සටනේ නිරත වෙලා උන්නු ඒ විරෝධාර මිනිසුන් ඔවුන් තවදුරටත් තමන්ගේ ශක්තිය වැඩි දියුණු කරමින් ශක්තිය පෙන්වමින් සටනට එකතු වෙනවා. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයන් විසින් දැඩි සේනාංක යලිත් වතාවක් වෙල්ලස ප්‍රදේශයට ගේනවා. ඉන්දියාවේ රඳවා සිටිය සේනාංකත් කුලී හේවායනුත් අරගෙන ඇවිත් දැඩි ලෙස ඔවුන් ප්‍රහාර කළ කරන ඌව වෙල්ලසට මේ ඌව වෙල්ලසට එළ කළ ප්‍රහාරය විශේෂයෙන්ම ඊටාත්ම ඔවුන්ට අනුව ඔවුන්ගේ න්‍යායානුකූලව සහ මිලච්ච ප්‍රහාරයක්. ඔවුන්ගේ ණයට අනුව මිලච්ච ප්‍රහාරයක් ඔවුන් කලේ මුලින්ම ගම්බිම් විනාශ කිරීම, සාමාන්‍ය ජනතාව මරා දැමීම, ඒ වගේම වෙහෙර විහාරස්ථාන ගිනි තැබීම, වැව් වාරි ව්‍යාපෘති සියල්ල විනාශ කරන්නට ඔහු ඔවුන් කටයුතු කරා. මේ තමයි එල්ලකල බරපතලම ප්‍රහාර බවට පත්වන්නේ. මේ විදිහට කතාව බොහෝ දුර ඇදෙනවා. ඉතින් තවදුරටත් ඒ කතාව දිගේ දුර යන්නේ නැහැ මම මම කියන්නේ එදා වගේම අදත් විවිධ වේශයෙන් මේ අධිරාජ්‍යවාදීන්ගේ හස්තයන් මාතෘභූමියේ යටත් කර ගැනීම සඳහා එනවා. මේ පසුකාලීන මාර මුලින් කියවන බිම්බරක් සෙනඟ කියන ගීතයක් ගැන විමර්ශනක කියන එදුම ගේනව රත්නශ්‍රී විජේසිංහන් ගීතයකට ඔහු කියන උත්සාහ ගන්නේ ඒ කතාවේ තවත් වෙනත් පාර්ශවයක් ඒ තමයි සෙවණගල සහ මේ ආශ්‍රිත සීනි කර්මාංශ රැති කිරීම සහ දහස් ගණනක් අක්‍ර දහස් ගණනක් බිම් උක්ව ගව සඳහා යොදා ගන්නවා මේක මේ මේ නිදහසෙන් පසුව නිදහස ලබා ගැනීම පසුවැටුණු සිද්ධියක්. නමුත් මේක ඊට එහාට යන කතාවක් බවට පත් වෙන හේතුව තමයි මේ මොහොතේදීත් සහ මීට పూర్වයේත් ලංකාවත් ඇතුළුව ආසියාව, අප්‍රිකාව, ලතින් ඇමරිකාව ඇතුළු රටවල් වල මිනිසුන්ගේ පාරම්පරික ඉඩම්, පාරම්පරික බිම්, පාරම්පරික උරුමයන් විනාශ කිරීමේ සහ ඒවා අත්පත් කර ගැනීමේ කුමන්ත්‍රණකාරී මෙහෙයුම බටහිරයන් විසින් කරනවා. සුද්දන් විසින් කරනවා. ඒක නොරහසක් ඒක හැමෝම දන්න දෙයක්. ඉතින් ඒ ගීතයකට කියනවා පසු කාලේනවා මේ රත්නශ්‍රී විජේසිංහන් කියන කතාව අපි අර මුලින් කිව්ව ඌව වෙල්ලස්සේ අරගලයක් ඉන් පසු කාලිනු නිදහසින් පසුව යලිත් වතාවක් අපිට සිද්ධ වුණා වූ මේ සන්තෑසියම ඔහු මෙන්න මේ විදිහට විග්‍රහ කරනවා. විසින් කුප්‍රකට උඩරට ගිවිසුමින් ලංකාව යටත් කර ගැනීමෙන් පසුව ඊට එරෙහිව ස්වදේශික දේශප්‍රේමී ජනතාව කඳවුරු බැඳගත්හ. 1718 වන විට වෙල්ලස්සට රොක්කු ස්වදේශික ජනතාව බ්‍රිතාන්‍යන්ට එරෙහිව සටනේ ජවය වැඩි කරගත්හ. අවස්ථා කිහිපයකදී ඊට එරෙහිව ප්‍රහාර දියත් කළද ඉංග්‍රීසින්ටත් වූයේ ලැජ්ජාසහගත පරාජයකි. කිසි වෙතක් වෙල්ලස්සේ ස්වදේශික අරගලය පරාජය කිරීමට ඉංග්‍රීසින්ට නොහැකි වූ කරුණු ඔවුන් වටහා ගත්හ. මහජනතාවගෙන් ස්වදේශික වනකාමින්ට ලැබුණු සහාය හා බෞද්ධ බෙහෙර විහාරස්ථාන ජනතාවගේ ආරක්ෂකයා ලෙස පෙරමුණගෙන සිටීමද ආර්ථික හා සෞභාග්‍ය එම කලාපය අත්පත් කරගෙන සිටීමත් ඉංග්‍රීසින්ගේ පරාජයේ ප්‍රමුඛ කරුණු ලෙස ඔහු වටහාගත. ඒ අනුව අතිරේක බලමුළුකින් වගත් ඉංග්‍රීසි ආණ්ඩුකාරී වෙල්ලස්සේ ව්‍යසනය ආරම්භ කළේය. යුද්ධයක් වෙනුවට ඔහු වෙහෙර විහාරස්ථාන ගිනි තබමින් කෘෂිබිම් වනසමින් වැව් අමුණු ඇලවේලි විනාශ කරමින් තරුණ ප්‍රජාවද සංහාරයකට ලක් කළහ. එයින් ස්වදේශික වනකාමින් යම් සසල වීමකට ලක්විය. ඉන්පසු ස්වදේශක සටන පරාජයටපත් කිරීමට ඉංග්‍රීසීන්ට හැකි විය. මේ ඓතිහාසික අ르ගලේ පිළිබඳව සිද්ධාමය සෙත්හි තබාගත් රචකයා ගීය ලැබීමට උත්තේජ සපයාගත්තේය. මේ ගීය රචනා කළ ප්‍රවීණ ගේය කාව්‍යකාර රත්නශ්‍රී විජේසිංහන් ගුරුවරයෙක් හැටියට මම මුරාගල් රාජකීය විද්‍යාලයේ අවුරුදු 5කට කිට්ටු කාලයක් සේවය කරනවා. මගේ නවාතැනට මම යන්න ඕන මුරාගල කච්චේරි පරිශ්‍රය උඩින්. දැන් අද තියෙන කච්චේරිය නෙමෙයි ඒ කාලේ තිබුණ කච්චේරිය හන්දිය කියලා. ඒ හන්දිය දිවිජ කච්චේරි පරණ එක. දවසක් යනකොට කච්චේරිය වට කරලා ලොකු සෙනඟක් 4500ක වගේ උද්ඝෝෂණයක දෙනවා. ඒගොල්ලන්ගේ අතේ සටන් පාඩ පූර්ව ලියලා තියෙනවා. ඒවා ලියලා තියෙනවා අපේ මුතුන් මිත්තන්ගේ යටකට වැරළු විඩම් බහුජාතික සමාගම් වලට පවරා දෙන්න එපා කියන ඉල්ලීම. ඒක රට පිට රජයෙන් වැඩක් කරන්න හැදුවා. ඌ එල්ලස්සින් අක්කර 35000ක් බුකල් ස්ට්‍රීට් කියන සමාගමකට පවරා දෙන්න හැදුවා ඔක්කොවන්ට. ඒකට විරෝධය පාමින් තමයි මේගොල්ලෝ මේ උද්ඝෝෂණය කළේ. දැන් මමට එච්චර අවබෝධයක් තිබුණේ නැහැ මම කල්පනා කරනවා කියලාගෙන. ඇත්තටම ওই ලස්ස කියන්නේ මොකක්ද? දැන් අපේ රට ඉංග්‍රීසි අධිරාජ්‍ය රැවටුණාට පස්සේ 815 ඉංග්‍රීසීන් උඩරට ගිවිසුම උල්ලංඝනය කරාට පස්සේ ඊට එරෙහිව පැනනගෙන පළමෙන ජනාරගලේ පැනනගන්නේ 15 වෙල්ලස්සෙන් කැප්පිටි පොළ මොනරවිල කෝකුමරාල බෝටයිරාල ඊරිගම කළුබණ්ඩ වගේ මේකට මුල් වෙන්නේ. ඒ වෙලාවේ ලංකාව පාලනය කරපු රොබර්ට් බ්‍රවුන් කියන සුදු ආණ්ඩුකාරයා යුද නීතිය පනවලා මාෂල් ලෝ පනවලා නියෝග කරනවා අවුරුදු 15ට වැඩි කිසි පිරිමියෙක් ඉතිරි කරන්න එපා කියලා වෙලස්සේ. තෙන්නකෝන් මිලනන්ද මහාචාර්යවරයාගේ උඩරට කැරල්ල පිළිබඳ පොතේ තියෙනවා 30000ක් ඝාතනය කළා කියලා. එක ලංකාවේ ජනගහනය මිලියන 4ක්. කියන්නේ ලක්ෂ 40යි. ලක්ෂ 40කින් 30000 කියලා මම ලොකු ගාණක්. ඒගොල්ලෝ සේරම වැව් අමුණු කඩලා බෙදලා දාන වැව් 4185ක්. කඩලා බෙදන දව බඩ සාක්ෂි තියෙනවා. සංඛ්‍යා ලේඛනවල තියෙනවා. ගම්පිටින් ගිනි තියෙනවා. හරක බාන පව වෙනස කරනවා. මා විලෝපනයක් කරන්න. ඉතිරි වෙච්ච ටික දෙනා කුමුක්ක ওই දෙකේ හැඩ ওই දෙකේ පල්ලෙහාට වෙලා පාඩම් පත්‍රයේ දිගමරුලේ හැංගිලා ජීවත් වෙනවා. ඒ මිනිස්සුන්ට අද තියෙන දෙමළ වාසකම්. අර මහාචාර්යවරයා පොතේ තියෙනවා වලපනේ මැදටියද කියන ගමේ පවුලේ 14 දෙනෙක් බඩගින්න උලන්න බැරුව සාල මැද්දාවේ ගිනිමෙලක් ගහලා 14 දෙනාම ගිනිමෙට පැනලා මැරෙනවා. එච්චර භීෂණයක් ගියත් ඉතින් මම කල්පනා කරනවා ඇයි මම අර මිනිස්සුත් එක්ක වාඩි වෙන්නේ නැත්තේ අතන ගිහින්. ඉතින් මම වාඩි වෙනවා එතන ඒගොල්ලෝ එක්ක. නිසා ඒක මගේ අත්දැකීමක් වෙනවා. මේක ලියද්දි මම කල්පනා කරන්නේ මේක ලියන්නේ කොහොමද මේක ලියාගන්න නැත්නම් හොඳයි. කොහොමද මට මතක් වෙන්නේ සබරගමුවේ සමන්දේවාල ගැන ලියවිච්ච ජන කවියක් තියෙනවා. ඒක තියෙනවා කන්ද උඩින් දැස්ස කලට පෙනේ ඔළු මාලිගාව බිම්බර කුත් සෙනග ඇවිත් රුවට කිරව් මාලිගාව උදේ හවා විශ්නදිදී රන්කොත් බබලන ස්වභාව ලංකාවට තිලකයක් සබරගමුවේ මාලිගාව. ওই භාෂාව පාවිච්චි කරාට මම ওই ආකෘතිය පාවිච්චි කරන්නේ මම ගන්නේ හටන් කවිල ආකෘතිය. යුද්ධයට පැවිදි සිඳු පිට නැව නැගලා පරන්ගේ උන්නමුත් අවොත් කොළමට කොට බැසුණා. බිම්බරක් සෙන ගැවසුණු චන්ද්‍රසූරය පුතුණු ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවක දීපද සංකල්පනාව විශාරද ගුණදාස කපුගේ අතපත් විය. ඔහු ඊට තනුවක් යොදා ගායනා කළේය. ආසියාවේ, අප්‍රිකාවේ, ලතින් ඇමරිකාවේ සිදු වූ හා සිදුවෙමින් පවතින ස්වදේශික ජනතාවගේ පාරම්පරික බිම් විදේශිකයන් විසින් අත්පත් කර ගැනීමේ කූට ගෝලීය ආක්‍රමණශීලී වැඩපිළිවෙල පිළිබඳ ගැයින කීයක් පැනිය මෙය ඉබෙරින් මහ පොළොවේ සැබෑ යථාර්ථය පිළිබඳ ඓතිහාසික මොහුනුවරකින් ලියවුණු කාලීන පදවේමනක්සේ මෙම කීය ගත නොහැකිද Thank you. සෙනග ගැවසුන චන්ද්‍ර සූර්යයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිකාවක යුද්ධකට ඇවිත් කුකුසෙන් අක්කුපුදු මදින් දුවලින් අමිරට කරේ මනරම් මාලිකාවක මාලිකාවක සිරසෙන් කුංචනාදයෙන් හැලලුණ වෘක්ෂ දේවතාවන් බිම වැටි පණ ගසයි මිනි මල් කිතුණු සීතල හිම්න භූමියේ නැත කටු අතරරියන් කඩ අරි නිව විලාපය නගයි විලාපය නගයි බිම්බරත් සෙනග ගැවතුන චන්ද්‍ර සූර්යා ඉපතුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවකෝ දෙකට ඇවිත් රුපුසෙන් හත් මුහුදු මතින් නුවරින් කම්බිවට කරේ මනරම් මාලිගාවදු මාලිගාවදු මුලමල් පිපි රතු තොල් වලින් කෑගසා ඉල්ලන ජාතිය නිදානේ රන්වන් කරඬු කොයි සෑකන්ද කඩා ඉන්කට සම්වියෙන් දෙදාවේ අනදිමේ හිතගත ගමනා කඩුව විවදමවු කඩුව විවදමවු බිම්බරක් සෙනග ගැවතුන චන්ද්‍ර සූර්යා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවකු යුද්ධෙකට ඇවිත් රුකුසැනි සක්මු පුදු මතින් දුරලින් අපි වටකලේ මනරම් මාලිගාවදු මාලිගාවදු අපේ නිදහස් අරගල කියන්නේ ඇත්තටම මේ රණබිමේදී දිවිදුන් නිදහස් අරගල වගේ මතවාදාත්මකව අපේ නිදහස වෙනුවෙන් පෙනී සිටි මහා යතිවරයන්න් වහන්සේලා ඒ වගේම ගිහි උතුමන්ලා සිය ගණනක් ඉන්නවා. ඔවුන් මූලිකව ප්‍රධාන පෙළේ ප්‍රමුඛ පෙළේ නිදහස් සරණේ විරුවන් වගේම ප්‍රාදේශීය විසිරලා හිටපු මොනතරම් විරුවන් නැද්ද මොනතරම් යතිවරණ වහන්සේලා නැද්ද ස්වාමින් වහන්සේලා ඒ වගේම ජාතික නායකයින් නැද්ද ජාතියට හිත ඇති පුද්ගලින් මොනතරම් ඇද්ද? ඉතින් ඔවුන් පිළිබඳව ඉතිහාසයේ කතා වෙන්නේ නැහැ. කතා වෙන්නේ ඇත්තම මූලිකම හිටපු අය තමයි ඔවුන් පිළිබඳව තමයි බොහෝ වෙලාවට කතා වෙන්නේ. කොහෙත් එකයි ලංකාවේ නෙමෙයි ලෝකෙ කොහෙත් එහෙම තමයි. හැබැයි අපිට යුතුයකමක් තිබෙනවා මේ හැමදෙනා පිළිබඳවත් සිහිපත් කිරීම, නම් නොදන්නා අය පිළිබඳවත් සිහිපත් කිරීම. නිසා මේ බලන්න මේ ඌව වෙල්ලස්ස සත්නට නායකත්වයේ දුන්නු අපි දන්න මූලික පුද්ගලින්ට අමතරව මට මතකයි පසුගිය දෑවසරකට කලිනුත් සංස්කෘතික අමාත්‍යාංශය විසින් පොතක්ම මුද්‍රණය කරලා ඔවුන් ඒ අය ලබා දුන්න ජනතාවට දැනුම ලබා දුන්න විශේෂයෙන්ම නිදහස් අරගලයේදී දිවිදුන් විරුවන් කියලා. එහිදී ප්‍රාදේශීය වශයෙන් නායකත්වය ලබා දුන්නු නායකත්වය ලබා දුන්නු ප්‍රාදේශීය වශයෙන් මෙහෙයවීම කළ පුද්ගලයන් කුඩා බදුල්ල ගම්මනගේ රටේරාල මහ බදුල්ල ගම්මන රටේරාල ඒ වගේම නක්කලේ රටේරාල බඩල් කුඹුරේ විදානේ මුප්පනේ රටේරාල වියලුවේ හත් පහත්ගම මොහොට්ටාල ඌවේ වටකැලේ රටේරාල ඌවේ මීගහ පිටියේ රටේරාල ඌවේ ගොඩගෙදර අධිකාර මේ විදිහට බොහෝ පිරිසක් මෙතන බොහෝ පිරිසක් සිය ගණනක් මිනිසුන් මේ නිදහස් අරගල වලට නායකත්වය ලබා දුන්නා ප්‍රාදේශීය වශයෙන් 1948 නිදහස ලබා ගන්නා තෙක්ම ඉන් පසුවත් 1972 ඩොමිනියන් තත්ත්වයෙන් අපි නිදහස් වන තෙක්ම ඉන් පසුව මේ මොහොත දක්වාත් ඇත්තරම ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි මේ ජාතිකත්වයේ වෙනුවෙන් පෙනී සිටින ජාතියට හිත ඇති මිනිසුන් ඉන්නවා. ඔවුන් හැමදාම නිදහස් නිදහස වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් බොහෝ අය අප්‍රකටයි. බොහෝ විරුවන් මේ නිදහස් රටන වල අප්‍රකට පුද්ගලින්. ඉතින් ඔවුන්වත් අපි ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. ඒ වගේම අපේ රටට සංස්කෘතික නිදහස ලබා දීම සඳහා ඒ වගේම චින්තනීය නිදහස ලබා ගැනීම සඳහා දේශීය චින්තනය පතල කිරීම උදෙසා මද්ද්‍රව්‍යෙන් මතින් තොරව නිදහස ලබා ගැනීම සඳහා අද විතරක් නෙමෙයි අමද්දප ව්‍යාපාරය වගේ දේවල් ආරම්භ කළා අනගාරික ධර්මපාල තුමන් මේ රට වෙනුවෙන් කළ මෙහෙය මේ රටේ ජන සමාජයේ නැගීම වෙනුවෙන් කළ මෙහෙය එය වචනෙන් කියන්න පුළුවන්ද මේ ගීතය ධර්මපාලතුමන් වෙනුවෙන් මේ නිදහස පිළිබඳව සිහිපත් කරන මොහොතේදී මට හිතුණා ගෞරවයක් ඉදිරිපත් කළ යුතුයි කියලා අනගාരിക ධර්මපාල ශ්‍රී නාමය සිහි කරන්න තෙරුවන් වැඳ උදේ සවස පින් අනුමෝදන් කරන්න මොත්පමණිනා වූ භගවත කල්පනා කරපාන විතර කුලාජි බයි මහා කාර්ය සුදපහත් යන වහන්සේ නානේ උපමනාව මන්ත්‍රාභියන් ඉතාම ඥානමත් යන්තන්ත ඕනා කරනා උපමනාව වහන්සේ විචාරණය කිරීමේ දානෝය සංකර සිරිතට එරෙහිව හඬ දුන් කතික යානෝය මතු මතු සිරිලක ඉපදිය යුතු යුග පුරුෂයානෝය අනගාരിക ධර්මපාල ශ්‍රී නාමය සිහි කරන්නේ තෙරුවන් වැඳ උදේ සවස පින් අනුමෝදන් කරන් මහදුරුස් තුමන් කියන විදිහට සුනාරත්නම් කියන විදිහට මේ නන්දා මාලිනී ගායන විදිහට රෝණ විරසිංහන් තම නිර්මාණය කළ ඒ ගීතය අපිට දානය කළා වගේම ඇත්තටම අපි ඔවුන්ව සිහිපත් කළ යුතු නෝවේද? ඉතින් අවසනාවකට අපේ පෙළ පොත්වල අපේ ඉතිහාස කතාවල අපේ පාසල් පද්ධතිය තුල උන් පිළිබඳ උගන්වන දෑ ප්‍රමාණවත්ද? උන් කවුද කියලා හරියකාරව දන්නවද? කුමරතුංගුවන් කියන්නේ කවුද? කුමරතුංගුවන් කියන්නේ අපේ රටේ බස පිළිබඳව රස නැගූ අපේ බස ජනගත කරන්නට මහා වෙහෙසක් දරූ අපි ඔලු සේදු ඔලු හොදලා ඒවට බස පිළිබඳව මහා දැනුමක් ඔබපු ඒව කාවැද්දු යුග පුරුෂයෙක් මේ ඔහු පිළිබඳව අරිසෙන් අහුබුදුවන් ලියු හැටි සුනිල් සාන්තයන් ගැයූ හැටි වගේ මන වගේ ජයත පත වගේ මද වගේ දයත පතල වේ අතරම මේ මට වෙලාවක හිතෙනවා මේ ගීත රචනා කළ මේ ගීතවලට සංනිර්මාණය කළ මේ ගීත ගැයූ නිදහස පිළිබඳව නිදහසේ අගය පිළිබඳව ජාතිකත්වයේ පිළිබඳව දේශාභිමානය පිළිබඳව ගීත ගැයූ ගීත හැදූ ඒවා නිමැවූ ඒවට සම්බන්ධ වුණු හැමදෙනාම ජාතක වීරයන් කියලා. මොකද ඒවට හිත හදාගැනීම පවා අද දවසේදී කලාකරුවන් කරනවාද කියලා අපිට හිතෙනවා. බොහෝ දෙනෙක් කරන්නේ නැහැ. සුළු පිරිසක් කරමින් ඉන්නවා. ජාතිකත්වය පිළිබඳව, නිදහස පිළිබඳව, මාතෘභූමිය පිළිබඳව, අපේකම පිළිබඳව, අපේ දේවල් පිළිබඳව කතා කරන්නේ නැහැ. මේ හැම දෙයක්ම ඉතිහාස අනාගතයේ දවසක, ඒ කියන්නේ හැයත් හැමදාම ඉතිහාසෙට එකතු වෙනවනේ. ඉතින් දවසක කියාවි මේ પરම්පරාව මුකුත්ම කළා නැහැ කියලා. අපේ රටේ මේ මිනිසුන්ගේ නිදහස වෙනුවෙන්, ස්වාධීනත්ව වෙනුවෙන්, ස්වෛරීත්ව වෙනුවෙන් කියලා. කෙසේ වෙතත් අපි අද දිනේ මෙහි මොහොතේදීත් 71 වන නිදහස් දිනේ සමරන්නට මග බලමින් වුණාට අපි තාමත් සැබෑ නිදහසක් ලබා තිබෙනවාද අපි නාමිකව නිදහසක් ලබා තිබෙනවා නමුත් එය අර්ථාන්විත නිදහසක්ද අර්ථාන්විත නිදහසක් කරගැනීමට නම් මොනතරම් දේවල් මේ මාතෘභූමියේ මේ මොහොතේදීදී අපි කළ යුතුද එක පැත්තකින් මතින් නිදහස් විය යුතුයි අනතුරු වලින් නිදහස් විය යුතුයි මග මගදී මී යන සංඛ්‍යාව ඉතා විශාලයි ත්‍රස්තවාදයෙන් නිදහස් වෙලා තිබෙන්නේ නමුත් අන්තවාදයෙන් නිදහස් විය යුතුයි ආර්ථික නතු වීමෙන් නිදහස් විය යුතුයි ලෝකෙට නතු වීමෙන් නිදහස් විය යුතුයි අපි ස්වාධීනත්වය ඇති කරගත යුතුයි මේ සියල්ල මේ නිදහසේ අර්ථය කරගත යුතුයි ඉතින් ඒ වාට මුහුණ දීම සඳහා හැකියාව ශක්තිය වර්ධනය කරගත යුතුයි ඒ තමයි අපි හිතාගත යුත්තේ 71 වෙනි නිදහස් දිනේදී නිදහස පිළිබඳව හැමදාම පරණ දේවල් කී කියා ඉන්නවට වඩා නිදහස පිළිබඳ අලුතින් චින්තනීය නිදහසක් හදාගන්න පුළුවන්. අපේ චින්තනීය නිදහස් කරගෙන නිදහසේ හිතන්න පතන්න පුළුවන්. නිදහසේ වැඩ කරන්න පුළුවන්. නිදහස් මානසිකත්වයක් හදාගන්න පුළුවන් නම් ඒ තමයි ඇස්සවැය නිදහස බවට පත්වන්නේ. ප්‍රභා විරසූරිය ගීත සහ වැඩසටහන නිෂ්පාදන කාර්ය සඳහා මට දායකත්ව ලබා දුන්නා මම හිමානන්ද. 71 නිදහස් දිනේට නිවසේහි ජාතික දශයක් ඔසවා එකතු වන්න හැමදිනාටම නිදහසේ අලුත් නැවුම් බලාපොරොත්තු සිතුවිලිත් එක්ක නිදහස සමරන්න හැකියාව ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ජාතික දජය කියන්නේ අපේ සංකේතේ, ඒ අපේ ජාතිකත්වයේ සංකේතේ, අපේ රටේ සංකේතේ. ඒකට ගරු කරන්නත් අපි හැමදිනම පළගැසෙමු. මේ අවසන් ගීතය සුනින්ද්‍ර සිංහන් ගායනා කරන්නේ ආචාර්ය රෝහණ විජේසිංහන් තනු නිර්මාණය කළේ. රත්නශ්‍රී විජේසිංහන් රචනා කළේ. එදා වගේම අදත් හෙට දවසේදීත් ඒ වී අපිට නිදහස, අපේ ප්‍රජාතන්ත්‍රවාදය, අපේ දේවල් රැක දෙන්න කියලා. හුවෙන්න එපා. පිට ගුගුරුපා බතරොයි උගුරු දණ්ඩ හත් දෙයියන් බලයිද්දි සුද්ධෝ ආවේ රට කරන්න මහත්වරුනි දන්නවාද සුද්ධෝ ආවේ රට කරන්න සුද්ධෝ ආවේ රට කරන්න පිරිස් කුරුඳු මැණික් අරන් එතෙර යන්න ලක්මවුනගේ දරු පැටවුන් වහල් කමේ තියාගන්න වැව් පින්දරන් කොත විමලා වැව් පින්දරන් කොත විමලා තා ගැබ පිට කොඩි දමන්න මහත්වරණි දන්නවාද සුද්ධ ආවේ රට කරන්න සුද්ධ ආවේ රට කරන්න රෝද කඳුවල එළුවටලා වනහිත මුදු බිම් කරන්න කෝපිතේ රබර් වවලා එතෙර එදේසෙට යවන්න ඉරණු බහින පොළොව වටේ ඉරණු බහින පොළොව වටේ කතිර කොටිය ලෙල දෙවන්න මාතරුනි දන්නවාද සුද්ධ ආවේ රට කරන්න සුද්ධ ආවේ රට කරන්න කාගෙන දිව කාගෙන බර අදින්න උත්තම අධිරාජ්‍යකට ජීවිත පූජා කරන්න අනේ අපොයි අපිත් ගියා අනේ අපොයි අපිත් ගියා পায় පාමුල වාල් වෙන්න මහත්වරුනි දන්නවාද සුද්ධ ආරේ රට කරන්න සුද්ධ ආරේ රට කරන්න මුහුදින් පිට බුගුරුවා වතරොයි උගුරු දණ්ඩ හත් දෙයයන් බලයිති සුදු ආවේ රට කරන්න මහත්වරුනි පේනවාද අදත් වෙනව රට කරන්න අදත් වෙනව රට කරන්න